ස්වාමින් වහන්සේ කිරිපත්තුව දෙරුකැටිය ගංගානි උද්‍යානයේ ශ්‍රී ඥානානන්දාරාමාධිපති පූජනීය බෑවල සෝම ධම්ම ගෞරවනීය ස්වාමින් වහන්සේ අභිතාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව දේශනා වෙනුවෙන් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 මේ ධර්මය කියන්නේ පින්වතුනි සුළුපටු දෙයක් නෙමෙයි. අපිට හිතෙනවා සමහර විට බණක් අහනවා කියවම ඕක මේ සාමාන්‍ය දෙයක් කියලා. හැබැයි ඔබෙන් ඇහුවොත් එහෙම අහපු බණ මොනවද කියලා මතක නෑනේ. ඔබ දන්නේ නැති වුණාට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මේ ලෝකේ වැඩ හිටියා. ඉතින් උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට බුදුරජාණන් වහන්සේගේ වයස අවුරුදු 35යි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නේ වයස අවුරුදු 80 දී. ඒතර බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ බුද්ධ කෘත්‍ය, බුද්ධ කෘත්‍ය කියලා කියන්නේ බුදුවරේගේ කාර්ය. අවුරුදු 45ක් සිද්ධ කළා. මේ අවුරුදු 45 බුදුරජාණන් වහන්සේ මොනවද කළේ? බුද්ධ කෘත්‍ය. ඔබ හිතනවා ඇති මේ දැන් අපේ ස්වාමීන් වහන්සේලා විහාරස්ථානවල ඉන්නෝ වගේ බුදුරජාණන් වහන්සේ ඉන්නේ කියලා. එහෙමද? නෑ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ නිර්මාතෘවරයා මේ ගෞතම බුද්ධ ශාසනය ලෝකයට නිර්මාණය කළේ මේ ලෝකයට පැනෙන්නේ ලෝකයට පෙන්වලා දෙන්නේ කවුද? ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ තමයි මේ ශාසනයේ ශාස්ත්‍රූන් වහන්සේ. එතකොට ශාස්ත්‍රූන් වහන්සේගේ කාර්ය කුමක්ද? මේ ලෝකයට සමන් වහන්සේ අවබෝධ කරගත්තු මේ ධර්මය කියලා දෙන එක. ඉතින් අද මේ පින්වතුන්ම ලස්සන වටිනා දේශනාවක් කියලා දෙන්න කල්පනා කළා. පින්වතුනි මේ දේශනාව ඇතුළත් වෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ. අංගුත්තර නිකාය කියලා කියන්නේ පින්වතුනි කෙටි දේශනා. භාගතුන් වහන්සේ දේශනා කරපු කෙටි ධර්ම දේශනාවන් බොහෝමයක් අන්තර්ගත වෙලා තියෙන අංගුත්තර නිකායේ මේක පංචක නිපාතේ. ඒ කියන්නේ කරුණු පහ බැගින් වදාළ දෙසුම් කැටි කරලා තමයි මේ පංචක නිපාතේ සකස් වෙන්නේ. ඉතින් මේ දේශනාවේ නම ධම්මරාජ සුත්ත. ධම්මරාජ සූත්‍රය. ධර්ම රාජයා ගැන අදාළ දෙසුම. මේ දේශනාවේ නම. ඉතින් භාගතුන් වහන්සේ දා වැඩ සිටියේ පින්වතුනි සවැද්දුවර ජේතවනාරාම. මේ අත දන්නවා ජේතවනාරාමය ගැන. මේ ගෞතම බුද්ධ ශාසනයේ භාගතුන් වහන්සේට ඒ අවුරුදු 45යි අවුරුදු 24ක් පමණ කාල සීමාවක් භාගතුන් වහන්සේට සෙවණ සැලසලා දීපු මහා පුණ්‍ය භූමිය තමයි ඒ අනාථ පින්ඩික සිටුවරයා විසින් මේ ගෞතම බුද්ධ ශාසනයට පූජා කර ඒ ජේතවනාරාමයේ ඉතින් එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ මේ සවැත් නුවර ජේතවනාරාමයේ ඉතින් එදා භාගතුන් වහන්සේ දේශනා කරනවා යෝතිකෝ භික්කවේ රාජා චක්කවත්ති ධම්මිකෝ ධම්ම රාජා සෝපින අරාජකං චක්කං වත්තේ තීති. බුදුරණාහි දේශනා කරනවා මහණෙනි මේ චක්‍රවර්ති රජ කෙනෙක්. දැන් ඔබ දන්නවද දන්නේ චක්‍රවර්ති රජතුමා. චක්‍රවර්ති රජතුමා කියලා කියන්නේ පින්වතුනි මේ මුළු මුළු පෘථිවියම පාලනය කරන රජතුමා. දැන් ධර්මාශෝක අධිරාජ්‍යයක කියලා කියන්නේ අධිරාජ්‍යයි කියන්නේ යා මේ පෘථිවියේ විශාල ප්‍රමාණයක් පාලනය කරා. ඒ වගේ ධර්මාශෝක අධිරාජ්‍යල කියන දීපද චක්‍රවර්ති කියලා. ඒ කියන්නේ මේ පෘථුවියෙන් දෙකෙන් එකක්ම ධර්ම ධර්මාශෝක අධිරාජ්‍ය පාලනය කළා. නමුත් මුළු පෘථුවියම පාලනය කරන්න හැකියාව ලැබුණේ නැහැ. නමුත් චක්‍රවර්ති කියලා කියන්නේ මේ මුළු මහත් මේ මුළු පෘථුවියම පාලනය කරන රජතුමාට. එතකොට මේ චක්‍රවර්ති රජතුමා වරතුනා දේශනා කරනවා මහණෙනි යම් චක්‍රවර්ති රජෙක් ධාර්මික වූයේ ධර්ම රාජ වූයේ ඔහු පවා රජෙකුගෙන් තොරව ආඥා චක්‍රය නොපවත්වන්නේය. දැන් මේ මුළු මහත් පෘථුවියම රජ කරන මේ චක්‍රවර්ති රජතුමා තමන්ගේ ආඥා චක්‍රය තමන්ගේ පාලන කටයුත්ත රජෙකුගෙන් තොරව කරන්නේ නැහැ කියනවා. හරි ලස්සන කතාවක්. දැන් මුළු මහත් පෘථිවියම පාලනය කරන මේ මේ චක්‍රවර්ති රජතුමා ඒ රජතුමා තවත් රජෙක් ගැන කතා කරන්නේ මොකක්ද? ඒක ප්‍රශ්නේ අපිට දැන් ඇති වෙන්නේ නැතිනේ. නමුත් මේ ප්‍රශ්නේ දැක් ඇති වුණා එතන හිටපු ස්වාමීන් වහන්සේ නමකට. මේ ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ධාර්මිකෝ ධර්මරාජෝ ඒ චක්‍රවර්ති රජුට රාජයා වුණේ කවුරේද? එයාට රජු මේ කවුද කියලා අහනවා. දැන් මේ ස්වාමීන් වහන්සේ හරි මොකද්ද? එහෙනම් මේ ශක්‍රිති රජතුමාට මේ චක්‍රවර්ති රජතුමාට ඒ රජතුමාට රජ වුණේ කවුද කියලා අහනවා. ඉතින් භාගතුන් වහන්සේ උත්තර දෙනවා ධම්මෝ විකෘති භගවාවෝච මොකද්ද? ඒ රජතුමාට මේ චක්‍රවර්ති රජකම පවත්වන මේ චක්‍රවර්ති ශක්‍රිති රජතුමාට රජ වෙන්නේ කවුද? ධර්මයයි කියන එහෙනම් මතක තියාගන්න ඕනේ මේ ශක්තිති රජ කියලා කියන්නේ ඒකයි. මේ ශක්තිති රජතුමාට චක්‍රරත්න හතක් පහළ වෙනවා. ඒ කියන්නේ මේ ශක්තිති රජතුමා මුළු මුළු මහත් පෘථිවියම පාලනය කරන්නේ යුද්ධකින් වෙන්න නෙමෙයි. ධාර්මික බව නිසා මුළු මහත් පෘථිවියේම ඉන්න රජවරු, යුව රජවරු, අධිරාජවරු මේ ශක්තිති රජතුමාට තමන්ගේ රාජ්‍යයත් රාජ්‍ය කරන්න කියලා පවරනවා. කැමැත්තෙන්. ඇයි ඒකට හේතුව? සක්විති රජතුමාට මූලික වෙන්නේ ධර්මය. මේ ධර්මය මූලික වෙච්ච නිසා ධාර්මිකව පාලනය කරන නිසා මේ ශක්තික රජතුමාට ධර්ම රාජ කියලා කියනවා. මේ ශක්තික රජතුමාට ධර්ම රාජ කියලා කියනවා. ඒ ශක්තික රජතුමා කවදාවත් දඬුවමකින් ඊළඟට නීතියකින් කියලා මේ ලෝකේ පාලනය කරන්නේ නැහැ. ධාර්මිකව ධර්මයේ තුලින් පාලනය කරා. ඉතින් මාගතුමා දේශනා කරනවා එහෙනම් මොකද්ද මේ සක්විතරයිතුමාගේ රජවරු රජතුමා කවුද ධර්මයයි කියනවා. ඊළඟට බලලා දේශනා කරනවා මහණෙනි මේ විදිහට මේ ධාර්මිකෝ ධර්ම රාජෝ ශක්තිති රජ ධර්මයෙන් ඇසුරු කොට ධර්මයටම සත්කාර කොට ධර්මයටම ගෞරව කොට ධර්මයටම බොහොමන් කොට ධර්මයේ නැමැති කොඩිය ඇතිව ධර්මයේ නැමැති කේසුව ඇතිව ධර්මයේ අධිපති කොට ඇතුළු නුවර ජනයා කෙරෙහි ධාර්මික වූ රැකවරණය ආරක්ෂාව සංවිධානය කරයි. ඔන්න ඒ විදිහට තමයි කියනවා මේ ශක්තිති රජතුමා තමන්ගේ මේ ඇතුළු නුවර ඉන්න තමන්ගේ ජනයාව ආරක්ෂා කරන්නේ. ධර්මයෙන්මයි ආරක්ෂා කරන්නේ. ධර්මයේම රැකවරණය කරන්නේ. ධර්මයේම තමයි පුරෝගාමියා කරන්නේ. ධර්මයේම තමයි ඒ තමන්ගේ ඇතුළත වල ජනයාව පාලනය කිරීම සඳහා මේ ශක්තිය ඇතුමා තමන්ගේ ජීවිතේ පවත්වන්නේ. ඉතින් මේ විදිහට බුදුන් දේශනා කරනවා ඒ විතරක් නෙමෙයි මහණෙනි මේ ධර්මික වූ ධර්ම රාජෝ සත්‍විත රජතුමා ධර්මයේ මැසුරු කොට ධර්මයටම සත්කාර කරලා ධර්මයටම ගෞරව කොට ධර්මයටම බොහොමං කොට ධර්මයේ නැමැති කොඩි ඇතිව ධර්මයේ නැමැති කේතුව ඇතිව ධර්මයේ අධිපති කොට අසුලවර ජනයා කෙරෙහි ධාර්මික රැකවරණේ ආරක්ෂා සංවිධානය කරනවා. ඒ විතරක් නෙමෙයි. ඊළඟට රජතුමාගෙන් යැපෙන්නා වූ ශාස්ත්‍රීයවරු ඉන්නවා. ඒක තවත් මේ රජතුමාගේ යටතේ දැන් අර අර අනිකුත් පරිවාර රාජ්‍යයන්ගේ රජවරු මොකද කරන්නේ? තමන්ගේ රාජ්‍ය පවර්ලා දෙනවා මේ ශක්ති රජතුමාට. ආන්ගේ රජ කුලවලේ රජවරු පවා බොහෝම ධාර්මික ආරක්ෂා කරන්නේ රක්ෂණය කරන්නේ මේ ශක්තිත රජතුමා. ඒ විතරක් නෙමේ බලසේනා කෙරෙහිද ධාර්මික රක්ෂණේ ආරක්ෂා සංවිධානය කරනවා. ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි ධාර්මික රැකවරණේ ආරක්ෂාව සංවිධානය කරනවා. බ්‍රාහ්මණ ගෘහපතීන් කෙරෙහි ඒ සියලුම දෙනා කෙරෙහි ධාර්මික රැකවරණයේ ආරක්ෂාව සංවිධානය කරනවා. ඊළඟ නිගම වාසී, නියන්තම් වාසී, ජනපද වාසී හැමදෙනා කෙරෙහිද ධාර්මික ආරක්ෂාවේ රැකවරණය සංවිධානය කරනවා. ඊළඟට ඒ විතරක් නෙමෙයි කියනවා මේ ශක්තිති රජතුමා වනසිව්පාවන්ට මිනිස්සු විතරකුත් නෙමෙයි වනසිව්පාවන්ට ධාර්මික ආරක්ෂාව රැකවරණය සංවිධානය කරනවා තුළ සක්විති රජතුමාගේ පාලන කාලය තුළ මේ මුළු පෘථුවියම ධාර්මිකයි. සොරකම් සිද්ධ වෙන්නේ නැහැ. මේ කාල සීමාව තුළ මිනිමරුම් සිද්ධ වෙන්නේ නැහැ. මේ කාල සීමාව තුළ කාමවර්ධව හැසිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ කාල සීමාව තුළ තව කෙනෙක්ගේ දෙයක් හදා වඩා ගන්න උත්සාහ ගන්නෙ නැහැ. ධාර්මිකවම ජීවත් වෙන්නේ. ධාර්මිකවම ජීවත් වෙන්නේ. ඒකට හේතුව තමයි ඒ ශක්තිත රජතුමා මොකද්ද ගුරු කරගෙන තියෙන්නේ? ධර්මය. ධර්මයේ ගුරු කරගත්තු නිසා ධර්මයෙන් ඇසුරු කරන නිසා ධර්මයටම සත්කාර කරන නිසා ධර්මයටම ගෞරව කරන නිසා ධර්මයටම බුහුමන් කරන නිසා ධර්මයේ නැමැති කොඩිය අතේ තියාගෙන ඉන්න හැමතිස්සෙම. එතකොට මේ ශක්තිති රජතුමා කියලා කියන්නේ අවංකවම මේ කටයුත්තේ ඉන්න කෙනෙක්. වංකකිරීම නෙමෙයි. දැන් අපි දකිනවා මේ කලින් කලට අපේ රටට ආණ්ඩු මාරු වෙනවා. නේද දේශපාලන දේශපාලන්නේ එළියට එනවා. හැබැයි හැම දෙනාගේම තියෙන කුමක්ද? හැම දෙනාගේම තියෙන අවංක දෙයක්ද වංක දෙයක්ද? වංක දෙයක්. දැන් මේ කාලේ අපිට බොහොම සුලභව දකින්න ලැබෙනවා. හැබැයි අපි ඒවට අහු වෙනවද නැද්ද? ඈ හරි කැමැත්තෙන් අහු වෙනවා. නේද? සමහර වෙලාවට විහාරස්ථානයේ තින්කමක් ගැන මතක් කළාම ඒ තරම් උනන්දුවක් නැහැ. අහවල් කෙනා එනවා අද මීටින් එකක් තියෙනවා කිව්වොත් එහෙම. ඔව් ගිහිල්ලා සමහර විට පැය දෙක තුන වුණා තේ තැන් වල ඉඳලා කකුල් කඩුත්තුවක් හදාගෙන ඉඳලා බැන බැන හැබැයි එන්නේ. හැබැයි අයින්වත් යනවා. නේද? හැබැයි මතක තියාගන්න ඔය මෙතෙක් කල දැන් මේ වර්තමානයේ තුල අපි හොඳයි කියලා කවුරුයි පත් කරනවා. නේද? පස් කරන කෙනා හොඳයි කියලා අපි හිතනවා. හැබැයි අවුරුදු 5 අවුරුදු 10 කරන මොකද වෙන්නේ? ඒ ආණ්ඩුව ඒ රාජ්‍ය බිඳ වැටෙනවා. ඒක මොකද බ්‍රිතාන්‍ය? දැන් මේ ශක්තිත රජතුමාගේ පාලනයේ තියෙන්නේ මොකද්ද? ධර්මය. මේක වංක එකක් නෙමෙයි. ශක්තිත රජතුමා අවංකයි. අවංකවමයි මේ මේ රාජ්‍ය පාලනය ශක්තිත රජතුමා කරන්නේ. දැන් අවුරුදු 5කින් අවුරුදු 10කින් බිඳලා දෙන්න මොකද මේ රාජ්‍ය? වංකයි. මොනිච්චාර තියෙන්නේ. මිනිස්සු රවට්ටන්න මේක තියෙන්නේ. මිනිස්සුගෙන් ඡන්ද ටික ගන්න විතර ගන්නකම් විතරයි මේක තියෙන්නේ. ඊට පස්සේ ඕන එකක්. ඒක තමයි වැඩිකම් එක දුවන්නේ නැත්තේ. වංක නිසා, අවංක නැති නිසා. නේද? අපිට පේනවා සුදු ඇඳ ගන්නවා, පූජා මෙන මල් වට්ටිය අතට ගන්නවා, නේද? පාසල් ගානේ යනවා, හාමුදුරන්ට වන්දනා කරනවා නේද? නොයෙකුත් නොයෙකුත් විදිහේ හරම පෙන්නනවා. හැබැයි ඒක වංකයි. අවංක නෑ. අපිව රවට්ටන තා කේදී කරනවා ඊට පස්සේ එමුණායි කතාවේ. ඒ නිසා තමයි වැඩි කලකට පවතින්නේ නැත්තේ. නමුත් මේ ශක්ති රජතුමාගේ පාලනයේ විශිෂ්ටත්වය මොකද්ද? ඒ ශක්ති රජතුමා පාලන කරන කාලය තුල පන්සිල් පදපා මනාපට ආරක්ෂා කරනවා මේ සමාජය. ඇයි හේතුව? ඒ පක්ෂිරතයා පාලනය ධාර්මික නිසා. ඒක ඇත්තටම ධාර්මික පාලනයක්. ඒක ඇත්තටම අවංක පාලනයක් නිසා. ඉතින් බුදුන් දේශනා කරනවා මේ විදිහට මේ ධර්ම ධාර්මික වූ ධර්ම රාජු චක්‍රවර්ති රජු මේ ධර්මයේ ඇසුරු කොට ධර්මයටම සත්කාර කොට ධර්මයටම ගෞරව කොට ධර්මයටම බොහොමන් කොට ධර්මයේ නැමැති කොඩිය ඇතිව ධර්මයේ නැමැති හේතුව ඇතිව ධර්මයේ අධිපති කොට ඇතුළුන ජරයා ජනයා කෙරෙහිද ඊළඟට බලසේනා කෙරෙහිද ශාස්ත්‍රීයන් කෙරෙහිද බ්‍රාහ්මණ ගෘහපතීන් කෙරෙහිද නිගම ජනපද වාසීන් කෙරෙහිද ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහිද මේ සතාසිරුපාවන් කෙරෙහිද ධාර්මික වූ රැකවරණේ ආරක්ෂා සංවිධානයේ කොට ධර්මයෙන්ම ආඥා ශක්තිය පවත්නවා. තමන්ගේ රාජ්‍ය පාලනය ධර්මයෙන්මයි සිද්ධ කරන්නේ. තමන්ගේ ආඥාව පවත්වන්නේ ධර්මයෙන්මයි කියනවා. ඊළඟට කිසිදු මිනිසෙකු සතුරු ප්‍රාණියෙකු විසින් ඒ ආඥා චක්‍රය ආපස්සට හැරවිය නොහැකිය. අන්න භාගතුන් දේශනා කරනවා ඒ ධර්මයටම ගරු කරලා මේ පාලනය කරන නිසා ඒ ධාර්මිකෝ මේ සත්‍ය රැත්තුමාගේ පාලනය මේ ආඥාව කිසිම සතුරෙකුටවත් අමනුෂ්‍යයෙකුටවත් මිනිස්සෙකුටවත් කිසිම කෙනෙකුට නැවත කරකවන්න බෑ අපසට. නැවත අපසට කරකවන්න බෑ. ඒ කියන්නේ මේ පාලනේ මොන විදිහකින්වත් වටන්න පුළුවන් කමක් නෑ මොකද ධාර්මික නිසා. ඉතින් මාව දේශනා කරනවා අන්න මේ විදිහට මහණෙනි මේ ධර්ම ඒ අන්න ඒ විදිහටම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේම ධර්මයේම බොහොමන් කොට ධර්මයේ නැමැති කොටි ඇතුව ධර්මයේ නැමැති හේතු වස්තුව ධර්මයේ අධිපති කොට තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්ම රාජු අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ ධාර්මික වූ ආරක්ෂාව රැකවරණය සංවිධානය කරනවා කාටද මේ බුදුරජාණන් වහන්සේගේ සිව්වණක් පිණිසට දැන් බුදුරජාන් වහන්සේගේ සිවණක් පිරිස කවුද? බිකු බිකුණී උපාසක උපාසිකා. බුදුරජාණන් වහන්සේගේ උව සරණ ගිය බුදුරජාණන් වහන්සේව ජීවිතේ පිරිසන්න කරගත්තු පිරිසක් ඉන්නවා. ආමියස්සන්ට කියනවා සිවණක් පිරිස කියලා. මේ පිරිසේ මුලින් වෙන්නේ කවුද? බිකු බිකු කියලා කියන්නේ ස්වාමීන් වහන්සේලා. ඊළඟට ඉන්නවා බිකුණී පාසේලා. ඊළඟට උපාසක උපාසිකා. මේ තමයි සිව්වනක් පිරිස. මේ සිව්වනක් පිරිස ඇයි බුදුරජාණන් වහන්සේ වටේ එකතු වෙලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය නිසා. අපි බුදුරජාණන් වහන්සේ අඳුනගත්තේ කොතනින්ද? දැන් අපිට බාරතුන් වහන්සේ රකින්න නෑ නේද? අපිට දැන් බුදුරජාණන් වහන්සේ රකින්න තියෙන්නේ කොතනින්ද? ධර්මයෙන් විතරයි. මේ භාගතුන් වහන්සේගේ ගුණ කඳ පිටුතුනේ මේ පිළිම වහන්සේගෙන් දකින්න පුළුවන්ද බැරිද? බෑ. මේ පිළිම වහන්සේගෙන් දකින්න බෑ. ඇයි? බුදුජාන් වහන්සේගේ දවරහදී බුදුගුණ මේ බුදු පිළිම වහන්සේ තුල තියෙනවද? අරහන් ගුණය අපිට පේනවද පිළිම වහන්සේගේ? නෑ. සම්මා සම්බුද්ධ ගුණය පේනවද? විද්‍යාචර්ය සම්පන්න ගුණය නෑ අපිට පේන්නේ නෑ. එහෙනම් අපි කොහොමද භාගතුන් වහන්සේ අඳුනගන්නේ? මේ බුදුජන් වහන්සේගේ ඉතිපිසෝ භගව අරහං සම්මා සම්බුද්ධ කියන්නේ මොනවද පින්වතුනි? ಗುಣ. ඒ උතුම් සම්බුදු ගුණ අඳුන ගන්න තියෙන එකම තැන කොතනද? භාගතුන් වහන්සේගේ ධර්මයේ විතරයි. ධර්මයෙන් බැහැරව අපිට භාගතුන් වහන්සේ අඳුන ගන්නට බෑ. දැන් දේවදත්ත පුළුවන් වුණාද බුදුන් වහන්සේ ගන්න? භාගතුන් වහන්සේ ජීවමාන වැඩ හිටපු කාලේ බුදුරජාණන් වහන්සේව මේ ඇස් දෙකෙන් දැකලා දේවදත්තට බැරි වුණා භාගතුන් වහන්සේ අඳුන ගන්නට. සුනක්කත්තට පුළුවන් වුණාද බුදුන් වහන්සේ අඳුන ගන්න? බැරි වුණා. කෝකාලයකට පුළුවන් වුණාද? බැරි වුණා. ඒ මොකද හේතුව? බාලතුන් වහන්සේ ජීවමාන වැඩ සිටියත් පින්වතුනි බුදුරජාණන් වහන්සේ වඳුන ගන්න පුළුවන් ධර්මයෙන් පමණමයි. වෙන විදියකින් බෑ. ඇයි? ඒ බුදුරජාණන් ඉතිපිසෝ භගවරහ. බාලතුන් වහන්සේ අරහන් වනසේක. ඇයි අරහන් කියන්නේ? අරහන් කියන්නේ නිකේ. බුදුජන් වහන්සේගේ හිතේ රාගය නැහැ. ද්වේෂය නැහැ. මෝහය නැහැ. ඒතර බුදුජන් වහන්සේගේ නිකලස් බව අපිට භාගතුන් වහන්සේගේ මේ රූපකායෙන් තේන්නේ. හැබැයි බුදුජන් වහන්සේ හද මඩලේ පෙන්නගිච්ච මේ උතුම් ධර්මය වචන බවට ප්‍රකාශ වචන බවට පරිවර්තනය වෙලා බුදුන් වහන්සේ මේ ලෝකෙට කියනවා. මේ ධර්මය. ඒක තමයි මේ සූත්‍ර දේශනාවල තියෙන්නේ. ඒතර මේ ධර්මයේ භාගතුන් වහන්සේ වචන බවට පරිවර්තනය කළා මේ ධර්මය අපිට කියලා දෙනකොට ආන්ගේ ධර්මය අපි ශ්‍රවණය කරනවා. ඒ ශ්‍රවණය කරන ධර්මයෙන් අපිට පැහැදිලි වෙනවා රාගය තියෙන හිතකට මේ ධර්මය වැටෙන්නේ එහෙනම් අපිට වැටෙනවා ද්වේෂය තියෙන හිතකට මේ ධර්මය වැටෙන්නේ නැහැ ගුරුවරයෙක් නැතුව මෝහය තියෙන හිතකට මේ ධර්මය වැටෙන්නේ නැහැ ගුරුවරයෙක් නැතුව අපිට දැන් වෙලා තියෙන්නේ ගුරුවරයෙක් ඉන්නවා ඒක බුදු ජන්මයි නමුත් භාගතුන් වහන්සේට ගුරුවරයෙක් සිටියේ නැහැ. Taman වහන්සේ තුලින්මයි මේ ධර්මය අවබෝධ කරන්නේ. එතකොට රාග ద్వේෂ මෝහ තියෙන හිතකට මේ ධර්මයේ ගුරු උපදේශ නැතුව අවබෝධ කරන්න පුළුවන් එකක් නෙමෙයි. අන්න අපි ආව භාගතුන් අඳගන්නේ කොතනින්ද? ධර්මයේ තුල. ඒ භාගතුන් වහන්සේ අරහන් නිකලස් කියලා. ඒ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. විද්‍යාචර්ණ සම්පන්න සුගත ලෝක මේ විදිහට බුදු ගුණ බුදුජන් වහන්සේගේ උතුම් ගුණ ටික අඳුනගන්නේ අපි ධර්මයේ තුලින්. ඒ අඳුන ගන්නකොට අපිට භාගතුන් වහන්සේ ගැන පහදිනවා. අනේ මට මේ වගේ සාස්තුන් වහන්සේ නමක සරණයක් ලැබෙන එක මොන තරම් දෙයක්ද කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ, මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේ මේ සියලු මහා මුනිවරු බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ ඇයි? ඒ ධර්මය අහලා ධර්මයට පැහැදිලා. එහෙමයි බාරදුදා සරණ ගියේ. ඒතරේ සරණ ගිය ඇයට පිළිසරණක් දෙන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. මේ බික්කු බික්කුණී කියලා කියන්නේ සියලු ගිහි ජීවිතය අතහැරලා දාලා ඒ සියලු කැපකිරීම අතහැරලා ඒ කැපකිරීම සිද්ධ කරලා භාගතුන් වහන්සේ වෙනුවෙන් මේ සියලු දරාගෙන සාසයට ආපු අය බුදුජාණන් වහන්සේ වගකීමක් නෙමෙයි ඒක රකින්න. වගකීමක් ආරක්ෂා කරගන්න. ඒ උපාසක උපාසිකා කියලා කියන්නේ නිවි ජීවිතය ගත කරන මේ ඇත්තෝ. ඒ වගේ. හැබැයි බුදුජන් වහන්සේ ආදරයෙන් සරණ ගිහින් වෙන සරණක් මට නැහැ. මට බාගතුන් වහන්සේ පමණමයි සරණ කියලා. ඒ ධර්මයේ සරණ ගිහිල්ලා මට වෙන සරණක් නැහැ. බුදුන් වහන්සේගේ ධර්මයේ පමණමයි මට සරණ ගිහිල්ලා. මට වෙන සරණක් නැහැ. ආර්ය මහා සංගරුණ පමණමයි සරණ කියලා. බාගතුන් වහන්සේ ශ්‍රාවක මහා සංගරුණ සරණ ගිහිල්ලා. හදවතේම බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලා. වෙන සරණක් මට නැහැ කියලා. එහෙම පිරිසක් ඉන්න ඒ ඇත්තන්ට පැවිදි වෙන්න වාසනාව නැහැ. හැබැයි දිහි ජීවිතේ ඉඳගෙන ධර්මයේ පුරුදු පුහුණු කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් භාගතුන් වහන්සේගේ යුතුයකම භාගතුන් වහන්සේගේ වගකීම තමයි ඒ සමන් වහන්සේ වෙනුවෙන් ඒ සියල්ල කැප කරලා සමන් වහන්සේ පිටුපස්සෙන් එන මේ ශ්‍රාවකයන්ව ආරක්ෂා කරන එක. තමන්ගේ ශ්‍රාවකයන්ව තමන්ගේ ශ්‍රාවකයන්ව ආරක්ෂා කරන එක, රැකගන්න එක තමයි බුදුරජාණන් වහන්සේගේ වගකීම. ඉතින් මේ ධර්ම රාජ වූ භාගතුන් වහන්සේ ධාර්මික වූ ධර්ම රාජ වූ තථාගතරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් ඇසුරු කොට ධර්මයටම සත්කාර කොට ධර්මයටම ගෞරව කොට ධර්මයටම බුහුමන් කොට ධර්මයේ නැමැති කොඩිය ඇතිව ධර්මයේ නැමැති හේතු ඇතිව ධර්මයේ අධිපති කොට භික්ෂූන් කෙරෙහි ධාර්මිකව ආරක්ෂා රැකවරණය සංවිධානය කරයි. කොහොමද? කොහොමද ධාර්මිකව ආරක්ෂාව රැකවරණය සංවිධානය කරන්නේ? බිම්බිසාරස්තුමාට කතා කළා. යුද බඩුවටිය කියලා ආරාමයේ වටේ තියලාද? ඈ? කුසලස්තුමාට කතා කළා. පාරේ වඩිනකොට පිටිපස්සෙන් යන්න මේ ආරක්ෂක කරාතල එක තුනක් දීලා නැහැ. කොහොමද මේ ආරක්ෂාව රැකවන්නේ සලසන්නේ? කොහොමද? ඔන්න මාර්ග දේශනා කරනවා කොහොමද මේ රැකවන්නේ සලසන්නේ? ඒවං රූපං කාය කම්මං සේවිතබ්බං මාර්ග දේශනා කරනවා මේ ආරක්ෂාව සපයන විදිය. ඒවං රූපං කාය කම්මං සේවිතබ්බං මෙන්න මේ විදිහේ කාය කර්මය සේවනය කරන්න. ඒවං රූපං කාය කම්මං නසේවිතබ්බ මේ මේ විදිහේ කාය කර්මය සේවනය නොකරන්න. මොකද්ද කාය කර්මය කියන්නේ? කායික ක්‍රියාව. මේ මේ විදිහේ කායික ක්‍රියාවන් සේවනය කරන්න. මේ විදිහේ කායික ක්‍රියාවන් සේවනය නොකරන්න. ඒවං රූපං වචී කම්මං සේවිතබ්බං මෙන්න මේ විදිහේ වචී කර්මය සේවනය කරන්න ඒවං රූපං වචී කම්මං නසේවිතබ්බං මෙන්න මේ විදිහේ වචී කර්මය සේවනය නොකරන්න ඒවං රූපං මනෝ කම්මං සේවිතබ්බං මේ විදිහට මනෝ කර්මය සේවනය කරන්න ඒවං රූපං මනෝ කම්මං නසේවිතබ්බං මෙන්න මේ විදිහේ මනෝ කර්මය සේවනය නොකරන්න ඒව රූපෝ ආජීවෝ සේවිතබ්බෝ මෙන්න මේ විදිහට ජීවිතාව පවත්වන්න. ඒව රූපෝ ආජීවෝ ආජීවෝ න සේවිතබ්බෝ මේ විදිහට ජීවිතය පවත්වන්න එපා. ඉතින් බුදුරණ දේශනා කරන මෙන්න මෙහෙමයි භාගතුන් වහන්සේ මේ ආරක්ෂාව සලකන්නේ. වෙන විදිහකින් නෙමෙයි. බාල දේශනා කරන්නේ කොහොමද මේ භික්ෂුවට? භික්ෂුව භික්ෂුවට දේශනා කරන භික්ෂුව ඔබ මේ විදිහට මේ කාය කර්මය පවත්වා. ඔබ මේ විදිහට මේ කාය කර්මය පවත්වන්න එපා. දැන් අපි අපේ කාය කර්මය කොහොමද පවත්වන්නේ? අපි දැන් ප්‍රාණඝාතය කරනවානේ. ස්වභාව දේශනා කරලා ප්‍රාණඝාතයෙන් වළකින්න. ඔන්න ඔබ මේ විදිහට කාය කර්මය පවත්වන්න. ඔබ සොරකමින් වළකින්න. මේ විදිහට කාය කර්මය පවත්වන්න. ඔබ වැරදිකාම සේවනයෙන් වළකින්න. මේ විදිහට කාය කර්මය පවත්වන්න. මේ විදිහට කාය කර්මය පවත්වන්න එපා. ඔබ ප්‍රාණඝාතය කරන්න එපා. සොරකම් කරන්න එපා. වැරදි කාම සේවනය දන්න එපා. දැන් රජ කෙනෙක් හෝ වේවා මේ ආරක්ෂාව සලකන්නේ කොයි විදිහටද? අර විදිහට. ඇත්තම කෝ බොඩිගාඩ්ලා මොකද කරන්නේ? අපේ ওই බෝටි අපේ මේ ඇඟ තමයි ඒ මොලක් ගාඩ් කරලා දෙන්නේ. නම භාගතුන් වහන්සේ ගාඩ් කරන්නේ කොහොමද අපි? භාගතුන් වහන්සේ අපිව ආරක්ෂා කරන්නේ කොහොමද? අපිව මේ සසරේ නැමැති සිර ගෙදරින් එළියට ගන්නට. අපි හිර වෙලා ඉන්නේ දන්නේ නැති වුණාට. සසරට. මේ හැමෝම ඉන්නේ කුඩු වෙලා සසරේ. හිතන් ඉන්නේ ඉන්නේ ලොකු තැනක කියලා. අපි දැන් මහා ලොකුයි කියලා හිතන් ඉන්නවා. නමුත් අපි දන්නේ නැහැ අපි වෙලා ඉන්න බව. අපි වෙලා ඉන්න අපේ ක්‍රියා නිසා. අපි හිර වෙලා ඉන්න අපේ වචන නිසා. අපි හිර වෙලා ඉන්න අපේ මන මානසික දේ නිසා. අපි හිර වෙලා ඉන්නේ. භාගතුන් වහන්සේ තමයි අපි එළියට ගන්න උත්සාහ ගන්න. ඒ නිසා අප කාය කර්මය මෙහෙම පවත්වන්න. නේද පවත්වන්න එපා කියනවා. වචී කම්මේ කොහොමද? බොරු කියන්න එපා. කේලාම් කියන්න එපා. පරුෂ වචන කියන්න එපා. හිස් වචන කියන්න එපා. නවසන දේශනා කරනවා මේ අපිව වචනේ හිර වෙලා ඉන්න අපිව එලෙට ගන්නවා වගතුමාසේ. අපි එලෙට ගන්නවා. ඊළඟ මනෝකරණය. අපි හිර වෙලා ඉන්නේ. මොනවද මනෝකරණය? අවිජ්ජා, ව්‍යාපාද, මිත්‍යාවිච්ඡේ. අවිජ්ජා කියලා කියන්නේ අනුන්ගේ දේට තියෙන ආසාව. තමන්ගේ දේ තමන් ළඟ තියාගන්නත් අනුන්ගේ දේ තමන්ගේ කරගන්නත් තියෙන ආසාව. ඕක තමයි අවිජ්ජා කියලා කියන්නේ. අවිජ්ජා විසම ලෝභෝ කියලා කියන කොට. විසමයි කියලා කියන එක. ඒ තමන්ගේ හිතේ තියෙන මේ ආසාව ඒක අසාමාන්‍ය එකක්. විසමයි. එහෙම වෙන්නේ නැද්ද? ඔය තරම් වෙනවද? නේද? අපි අපි ඔබ කල්පනා කරලා බලන්න ඔබ පියා. ඔබට ওই තරම් නම් මේ හිතට ඔයගේ ආසාව නැවිල් නැද්ද? තමන්ට තමන්ගේ දේ තියෙද්දි අනුන්ගේ දේරුත් තමන්ගේ කරගන්න කියලා. මේ හිත විශ්ින් අපි වෙන කරලා තියෙන්නේ. ඊළඟ අපි හිතේ හට ගන්නවා ව්‍යාපාදය, තරහ. අපි වෙන කරන් ඉන්නවා මේ හිතේ. බුදුරණ දේශනා කරනවා මේ ව්‍යාපාදේ දුරු කරන්න. අවිජ්ජා විසම ලෝභය අතහරින්න. පුරුදු කරනවා ත්‍යාගය. දන්තිය පුරුදු කරන්න. අනවිජ්ජාව පුරුදු කරන්න. ඊළඟට මේ ව්‍යාපාදය අතහරින්න. අව්‍යාපාදේ පුරුදු කරන්න කියනවා. ඊළඟට මිත්‍යා දෘෂ්ටි අතහරින්න සම්මා දිට්ඨිය පුරුදු කරන්න. මේ අපි හිර වෙලා ඉන්න අපි භාගතුන් වහන්සේ මේ සසරෙන් එතර කරවන්න උත්සාහ ගන්න. අන්න අපිට දෙනවා නියම රැකවන්නේ බුදුරජාණන් වහන්සේ. මෙහෙමයි භාගතුන් වහන්සේ රැකවන්නේ සල්සම්. ඔය රැකවන්නේ හදාගත්තොත් විතරයි මතක තියාගන්න නිවන් දකින්න කැමති වෙන්න ඕන. මේ රැකවන්නේ හදාගන්න නැත්නම් නිවන් දකින්නවා කියන එක වචනයක් විතරයි. අපි හැමතිස්සෙම අත්පුසුස ප්‍රාර්ථනා කරන අනේමට නිවන් ලැබේවා. අනේමට නිවන් ලැබේවා කියලා. ලැබෙනව නිවන්? නෑ. බෞද්ධ ලස්සන උපමාවක් දේශනා කරනවා. මොකද කිකිලි කියන මේ කිකිලි විස්තර දානවානේ. විස්තර දාන මේ කිකිලි මොකද කරන්නේ? දැන් මේ කිකිලි දාන විස්තර වලින් පැටව වෙන නම් මොකද කරන්න ඕන? මේක මේ කිකිලි රකින්න එපයි. නෑ මේ කිකිලි මොකද දන්නවද කරන්නේ? මේ කිකිලි මේ විස්තර වටේ සතුරු අද්දේ කුස්සගෙන වැඳගෙන විස්තර වටේ ඇවිදිනවලු අනේ මගේ විස්තර ටික රැකේවා මගේ පැටවටේ ඉක්මනට එළිය තේවා කියලා මේ විස්තරේ කවදා පැටවෙල දෙනවද නෑ හැබැයි තව කිකිලයක් වෙන මේ කිකිලි හොඳට හොසුම් කරලා මේ විස්තරේ රකින්නවා ඒ රකින්නකොට ඒ කිකිලි ප්‍රාර්ථනා කළන් නොකලත් નિયમિત වෙලාවට નિયમિત කාලෙදී අර විස්තර ටික මෝරලා තුඩින් මේ විස්තර කටුව කඩාගෙන මේ පැටවුටි කෙලියට එනවා. ආන් එහෙමයි මේ ධර්මය. අපි කරන්නේ මට නිවන් සැප ලැබේවා. නිවන් දකින්න මේ පිළ උපකාර වේවා කියලා මොකද කරන්නේ? අපි ප්‍රාර්ථනා කරනවා කරන්නේ. අර කිසිලියවත්. කවදා නිවන් නම් වෙනවද? නෑ. එහෙනම් කරන්න මොකද්ද? ප්‍රායෝගික වෙන්න ඕන. ඔබ ධර්මයේ ජීවිතයට එකතු කරනවා කියන්නේ ඒකයි. ඔබේ කාය කර්මය යහපත් කරගන්නවා නම් ඔබ ඔබේ ජීවිතයේ ධර්මයට එකතු කරගත්තා. ඔබේ වචයේ වචනේ ඔබ යහපත් කරනවා නම් ඔබේ ජීවිතේ ඔබ ධර්මයට එකතු කරගත්තා. ඔබේ සිත ඔබ මේ ධර්මයට එකතු කරගත්ත යහපත් කරගන්නවා නම්. එතකොට ඔබට ප්‍රාර්ථනා කරන දෙයක් නැහැ. ඔබේ අමාමහ නිවන කරාම යන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා බුදුරණා දේශනා කරේ මම මේ භික්ෂුන් වහන්සේලාව ආරක්ෂා කරන්නේ එහෙමයි. ඊළඟ විචුරින් වහන්සේලාව මම ආරක්ෂා කරන්නෙත් එහෙමයි. උපාසක උපාසිකාවන් මම ආරක්ෂා කරන්නෙත් එහෙමයි. මම මේ විදිහට තමයි කියන මේ ධර්මයේ තුල ඉඳගෙන මේ ධාර්මික රැකවරණය සංවිධානය කරන්නේ. ඉතින් බාලතුන් වහන්සේ දේශනා කරනවා ධම්මේනේව අනුත්තරං ධම්මචක්කම් පවත්තති. මම මෙන්න මේ විදිහට මේ ධර්මයෙන් මනුත්තරෝ ධර්මචක්‍රය ප්‍රවර්තනය කරනවා. සංහෝති චක්කං අප්පතිවත්තියං සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින්ති ඉතින් මම මේ ආකාරයෙන් මේ ප්‍රවර්ධනය කරන්නා වූ ධර්ම චක්‍රය ශ්‍රමණයෙකු විසින් හෝ වේවා බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ ලෝකේ කිසිවෙක් විසින් හෝ ඒ අනුත්තර ධර්ම චක්‍රය ආපස්සට කරකවන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කියනවා පළවෙනි ධර්ම දේශනාව තමයි ධම්සක්කවතුන් සූත්‍රය. ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාව. බෞද්ධ දේශනා කලේ කුමද්ද? චතුරාර්ය සත්‍ය ධර්මයේ ප්‍රවර්තනය කලේ. එදා ඒ තුන් ධර්මයේ ශ්‍රවණය කරන්න මේ දසදහසක් ලෝක ධාතුවේ සියලු දේව බමුණු එදා රැස් වෙනවා. ඇසල කුර පසළොස්වක පොහොය දවසේ. ඒ භාගතුන් වහන්සේ සේහනාද කරනවා. මාගේ මේ ධර්ම චක්‍රය නැවත පරිව ප්‍රවර්තනය කරන්න ආපස්සට හරවන්න මේ ලෝකේ කාටවත් බැහැ. ඇයි හේතුව මේක ධර්මයෙන්මයි පන්නේ. ඉතින් භාගතුන් වහන්සේ කියන්නේ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ. අපේ ධර්ම රාජෝ ඒ අපගේ භාගතුන් වහන්සේ අපේ හැමදෙනාම අදවසේ සරණ ගියා. මේ ජීවිතයට පින ලැබුණා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ හේවණල්ල වැඩේ. ඉතින් මේ අවස්ථාව මගේ අර ගන්න නැතුව මේ සුළු මොහොතේ නමුත් ඔබ ධර්මයේ පුරුදු පුහුණු කරගෙන ජීවිතයට මේ ධර්ම කාරණා එකතු කර ගන්නවා නම් ඔබගේ ජීවිතයට මේ ලැබෙන්නා වූ රැකවරණය පිළිසරණ සුළුපටු එකක් නෙමෙයි. සසර ජීවිත සුවපත් වෙලා ඊතායිස්මනින් අමා මහ නිවනින් සැනසෙන්නට අප හැම දිනාටම මේ උදාරතර පින ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවන් ඉස්සලති කරමු. ඉතින් අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු සං සදා සිදනාටම තිරුවන් සරණයි